දිනාම ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ගිහි පැවිදි සෑම සියලු දෙනාටම විශේෂයෙන් මෙලව පරලව යහපත පිණිස පවතින වටිනා ගාථා ධර්මයක් මේ ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ ධම්මපදයේ සහස්ස වග්ගයේ හතරවෙනි ගාථා ධර්මයයි අපි අද මාතෘකා කරන්නට යෙදුනේ යෝ සහස්සං සහස්සේන සංග්‍රාමේ මානුසේ ජිනේ ඒකං චජෙය අත්තානං සවේ සංගාම ජුත්තමෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් යුද පිටියේදී විරුද්ධවාදීන් දස ලක්ෂයක් පරදවලා ජයග්‍රහණය කළත් තමන්ට තමන් පාලනය කරගන්නට බැරි නම් ඒ තැනැත්තා නියම ජයග්‍රාහකයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙකුට යුද පිටියේදී Tamanට විරුද්ධවාදීව නැගී සිටින සතුරු බලසේනාවන් දිනන්නට ඒ අය මැඩ පවත්වන්නට මහත් වූ වෙහෙසක් ගන්නට සිද්ධ වෙනවා. Tamanගේ හැකියාවන් Tamanගේ ශිල්පීය දක්ෂතාවයන් අන් අයගේ සහයෝගය මේ සියල්ලක්ම උදව් කරගෙන කෙනෙකුට යුද පිටියේදී Tamante එරෙහි වෙන විරුද්ධවාදී දසලක්ෂයක් දෙනෙක් වුණත් මැඩ පවත්වලා පරාජය කරලා ජයග්‍රහණය කරන්නට පුළුවන්. ලෝකයා බොහෝ වෙලාවට ඒබඳු ජයග්‍රහණයක් උසස් වූ ජයග්‍රහණයක් හැටියට හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට තමන්ගේ මනස පාලනය කරගෙන Tamanගේ සිතුවිලි පාලනය කරගෙන, Tamanගේ වචන පාලනය කරගෙන, Tamanගේ ක්‍රියාවන් පාලනය කරගෙන, Tamanටත් අනුන්ටත් අවැඩක් නොවන ආකාරයට Tamanගේ සිතුවිලි වචන ක්‍රියා පාලනය කරගන්නට පුළුවන් එය තමයි මිනිස්සෙක් වශයෙන් අපට ලබන්නට පුළුවන් උසස්ම ජයග්‍රහණය. අර මුලින් කියන ලද ආකාරයේ ජයග්‍රහණයක් ලබනවාට වඩා සියදහස් ගුණයෙන් අග්‍රගණ්‍ය වූ සුවිශේෂ ජයග්‍රහණය තමයි යම් කෙනෙකුට තමන්ව පාලනය කරගෙන තමන්ව ජය ගන්නට පුළුවන් නම්. නමුත් යම් කෙනෙක් අර විදිහේ මහා සතුරු සේනාවන් මැඩ පවත්වලා ජයග්‍රහණය කළත් තමන් පාලනය කරගන්නට බැරි වුණොත් ඒ තැනත්තා නියම ජයග්‍රාහකෙක් නොවන බවයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යුද භටේක මුල් කරගෙන නෙවෙයි. එක්තරා කාන්තාවක් මුල් කරගෙන. කාන්තාවකට වුණත් Tamanගේ සිතුවිලි පාලනය කරගන්නට පුළුවන් නම් Tamanගේ වචන පාලනය කරගන්නට පුළුවන් නම් Tamanගේ ක්‍රියාවන් පාලනය කරගන්නට පුළුවන් නම් Tamanටත් අනුන්ටත් අවැඩදායක නොවන ආකාරයෙන් තමන්ව පාලනය කරගෙන ජයග්‍රහණය කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තියට උනත් තමන් ලබාපු මනුස්ස ජීවිතේ අග්‍රගන්නේ ජයග්‍රහණය අත්පත් කරගන්නට පුළුවන් වෙනවා කියන බව බුදුරජාණන් වහන්සේ සනාථ කරමිනුයි මේ ගාථා ධර්මයේ දේශනා කළේ. මේ දේශනාව කරන්නට මූලික වුණේ කුණ්ඩල කේසී කියන කාන්තාව. ඇය පිළිබඳව බොහෝ දෙනෙක් අහලා තියෙනවා ඇයගේ ජීවිත කතාව අපි පසුවට විග්‍රහ කරගනිමු මූලික වශයෙන් මේ ගාථා ධර්මයෙන් පෙන්වම් කෙරෙන අදහස අපි කෙටියෙන් විග්‍රහ කරගෙන අපි අපගේ ජීවිතවලට කොයිතරම් දුරට මේක වැදගත් වෙනවද ඒ වගේම අපි කොහොමද ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් මේ කාරණය අත්දකින්නේ කියන කරුණු ටික අපි මුලින් පහදා ගන්නට ඕනේ ධර්ම ශ්‍රවණය කිරීම ජීවිත කාලයේ බොහෝ අවස්ථාවන්හිදී අපි සිද්ධ කළා වුණත් ඒ කොයිතරම් ධර්මයේ ශ්‍රවණය කරලා තිබුණත් බුදුරජාණන් වහන්සේ අගය කළේ Tamanගේ ජීවිතය තුළින් Taman ධම දකින්නට පුළුවන් වෙනවා නම් අන්න එයයි හැබැයි උත්තරීතර தත්වයේ හැටියට තථාගතයන් වහන්සේ අගය කළේ යම් කිසි කෙනෙක් බොහෝ ගාථා ධර්මයන් ශ්‍රවණය කරලා තිබුණත් බොහෝ දහම් කරුණු අහලා තිබුණත් Taman ඒ තුල යෙදෙන්නේ නැතිනම් Taman ඒන් ඵල ප්‍රයෝජන ගන්නේ නැතිනම් ඒ දහම උපකාර කරගෙන Tamanගේ කායික වාචසික මානසික සංවරය ගොඩනගා ගන්නේ නැතිනම් Tamanව පාලනය කරලා Taman ජයග්‍රහණය කරන්නට මං සලසා ගන්නේ නැතිනම් ඒ තනත්තා ගාථා දහස් ගණනක් ශ්‍රවණය කළත් ඒ ඵලක් නැති බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කුණ්ඩල කේසී මුල් කරගෙනම තථාගතයන් වහන්සේ එම ගාථා ධර්මයක් දේශනා කළා යම් කිසි කෙනෙක් බොහෝ කොට ධම්ම අසනවාට වඩා අර්ථයකින් තොර බොහෝ කරුණු ශ්‍රවණය කරනවාට වඩා එක දහම් කරුණක් හෝ ශ්‍රවණය කරලා එය Tamanගේ ජීවිතයට වැඩදායක ආකාරයෙන් ප්‍රායෝගිකව පුහුණු කරනවා නම් එය තමයි ශ්‍රේෂ්ඨ කියන බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා ඒ නිසා අපි මේ අසන ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නට නම් අපට යහපතක් වෙන්නට නම් ඒ වගේම අපි මේ ලබාපු මනුස්ස ජීවිතයෙන් අපට වගේම අන් අයටත් යහපතක් වෙන්නට නම් මිනිස්සෙක් වශයෙන් අපිව පාලනය කරගන්නේ කොහොමද කියලා අපි දැන හඳුනා ගන්නට ඕන. පාලනය කරනවා කියන එකේ තේරුම තමයි අපේ සිතුවිලි කොයි ආකාරයෙන්ද මතුවෙන්නේ, අපේ වචන කොයි ආකාරයෙන්ද පිට වෙන්නේ අපේ ක්‍රියාවන් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ මේවා කොයිතරම් දුරට අර්ථවත්ද මේවා කොයිතරම් දුරට අනර්ථකාරීද මේවායින් Tamanට කොච්චර හානියක් කෙරෙනවද මේවායින් අනුන්ට කොච්චර හානියක් කෙරෙනවද අන්න ඒ ආකාරයෙන් විමසිලිමත් නුවණින් දැකීමෙන් ක්‍රියාත්මක වෙන්නටත් ඒ වගේම අනර්ථකාරී පැත්ත වළක්වලා අර්ථවත් ආකාරයෙන් සිතුවිලි වචන ක්‍රියා මෙහෙවන්නට Taman සවිමත් නම් අන්නේ තැනත්තා මිනිස්සෙක් වශයෙන් Taman පාලනය කරගත්තු කෙනෙක් කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම විටම අගය කළේ අනුන් පාලනය කරනවාට වඩා Tamanම පාලනය කර ගැනීමයි. Taman පාලනය කරගන්නට බැරි නම් මේ ලබාපු manussත්වයට ඒ මහත් වූ නිග්‍රහයක්. මනුස්සයය කියලා කියන්නේ මනස උසස් පුද්ගලයාටයි. මනස උසස් කියන එකේ අර්ථ තමයි තමන්ගෙන් තමන් කරන කියන දෙයින් සිද්ධ වෙන යහපත අයහපත නිවැරදිව තෝරා බේරාගෙන අයහපතින් වැළකීලා යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට පුළුවන් විදිහේ උසස් මානසික ශක්තියක් ඇති එකම තැනැත්තායි මිනිසයා කියලා හඳුන්වන්නේ. යම්කිසි කෙනෙකුට ඒබඳු හැකියාවක් නැතිනම්, ඒබඳු පාලනයක් Taman තුල නැතිනම්, ඒ තැනැත්තා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා manussත්යෙන් ඵල ලබන්නා වූ කෙනෙක් කියලා හඳුනන්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිසුන් සහ සත්වයින් අතර තියෙන සමානත්වයන් ඇතැම් අවස්ථාවලදී පැහැදිලි කර දැක්වුවා. මිනිසයා කියලා කියන්නේ සාමාන්‍ය සතෙක්මයි. නමුත් ඒ සාමාන්‍ය සතෙකුට වඩා මිනිසා තුළ තියෙන විශේෂත්වය තමයි අර මා මුලින් කිව්ව ආකාරයට හොඳ නරක තෝරා බේරාගෙන කලයුත්ත නොකලයුත්ත තෝරා බේරාගෙන අයහපත වළක්වාගෙන යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඇති හැකියාව තමයි මේ මිනිසා නැමැති සත්‍යය තුළ පවතින සුවිශේෂම ගුණාංගය. යම් කෙනෙක් තුළින් මේ ගුණාංගයේ ගිලිහිලා යනවා නම් එතනින් ඉදිරියට පවතින්නේ manussත්වයෙන් පිරිහිච්ච සත්ව ගුණය පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය සතෙකු තුලත් ඒ වගේම මිනිස්සෙකු තුලත් එදිනදා ජීවිතයේ බොහෝ සමානකම් තියෙනවා. සාමාන්‍ය සතෙක් මව්පියන්ට දාව මේ ලෝකයට ජනිත වෙනවා. මිනිස්සෙකුත් මව්පියන්ට දාව මේ ලෝකයට ජනිත වෙනවා. මේ කරුණු දෙකෙන් සාමාන්‍ය සතෙකුයි මිනිස්සෙකුයි සමාන වෙනවා. ඒ වගේම සාමාන්‍ය සතෙක් කුඩා කාලේ මව්පිය ඇසුරේ හැදෙනවා වැඩෙනවා ජීවත් වෙනවා. මිනිස්සෙකුත් කුඩා කාලේ මව්පියන්ගෙන් පෝෂණය වෙමින් මව්පිය ඇසුරේ හැදෙනවා වැඩෙනවා. ඒ වගේම සාමාන්‍ය තිරිසන් සතෙක් ලොකු මහත් වෙනකොට මව්පියන්ගෙන් ඈත් වෙලා Taman සොයා සපයාගෙන කාලා බීලා ජීවත් වෙන්නට පුරුදු වෙනවා. මිනිස්සෙකුත් ලොකු මහත් වෙනකොට දැනුගත්කම් ඇති කරගෙන රැකී රක්ෂා කරමින් තමන් හරිහම්බ කරගෙන කාලා ඉඳලා ජීවත් වෙන්නට පුරුදු වෙනවා. ඒ වගේම සාමාන්‍ය තිරිසන් සතෙක් තරුණ වියටපත් වෙනකොට Tamanගේ වර්ගයේ කෙනෙක් සමග මුසු වෙලා Tamanගේ වර්ග પરම්පරාව මේ ලෝකයට ජනිත කරනවා දායාද කරනවා. මිනිස්සෙකු තරුණ වියටපත් වෙනකොට Tamanට නිසි කෙනෙක් සමග ආවාහ විවාහ සිදු කරගෙන Tamanගේ වර්ග પરම්පරාව මේ ලෝකයට දායාද කරනවා. ඒ වගේම සාමාන්‍ය තිරිසන් සතෙක් ජීවිතයේ පවත්වන කාලය තුල Taman කැමති දේවල් සිද්ධ වෙනකොට සතුට වෙනවා උද්දාමයටපත් වෙනවා ප්‍රීති වෙනවා Tamanගේ කියන අයට හොඳක් වෙනකොට Tamanගේ කියන අයට යහපතක් වෙනකොට Taman කැමති ආකාරයට දේවල් සිද්ධ වෙනකොට වඩා සතුට වෙනවා උද්දාමයටපත් වෙනවා තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට තමන්ගේ කියන අයට පාඩුවක් වෙනකොට ඒ අය හඬනවා දුක් වෙනවා පීඩාවටපත් වෙනවා තිරසං සත්‍යය කලක් මෙසේ සතුට වෙමින් දුක් වෙමින් උස්පහත් වෙමින් Tamanගේ ජීවිතය පවත්වලා යම්කිසි කාල වකවානුවකදී Tamanගේ වර්ග પરම්පරාව පමණක් ලෝකේ ඉතිරි වෙද්දී Taman හුදකලාව මී යනවා. සාමාන්‍ය මිනිස්සෙකුත් Taman කැමති දේවල් සිද්ධ වෙනකොට සතුටු වෙනවා. Taman බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙනකොට සතුටු වෙනවා. Tamanගේ කියන අයටත් Tamanටත් හොඳක් වෙනවා නම් කැමැති ආකාරයෙන් සිද්ධ වෙනවා නම් එතනදී සතුටට උද්දාමයටපත් වෙනවා. නමුත් යම් මොහොතක Taman අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් Taman බලාපොරොත්තු නොවිච්ච දෙයක් සිද්ධ වෙනවා නම් Tamanගේ කියන අයට හානියක් පාඩුවක් සිද්ධ වෙනවා නම් මිනිස්සු දුකට දුම්නසටපත් වෙනවා. එහෙම උස් පහත් වෙන මනසින් කලක් ජීවත් වෙලා Tamanගේ වර්ගයා ලෝකේ ජීවත් වෙද්දී Taman හුද කලාව මියනවා. මේ සෑම කාරණයකින්ම තිරිසන් සතෙකුත් මිනිස්සෙකුත් සම වෙනවා. එහෙනම් කොමක්ද මිනිස්සෙක් තුල පවතින විශේෂත්වය? විශේෂත්වය තමයි ධර්මෝහි තේසං අධිකෝ විශේෂෝ යනුවෙන් පුරාණ පඬිවරු පවා ප්‍රකාශ කළේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ උත්තරීතර කාරණය කුමක්ද? මිනිස්සෙකුගේ තියෙන විශේෂත්වය නම් හොඳ නරක වෙන් කරගෙන කලයුත්ත නොකලයුත්ත වෙන් කරගෙන යහපත අයහපත වෙන් කරගෙන අයහපතින් වැළකීලා යහපතෙහි ක්‍රියාත්මක වෙන්නට පුළුවන් හැකියාව තමයි මේ සාමාන්‍ය සතෙකුට වඩා මිනිසෙක් තුල තියෙන විශේෂත්වය. එහෙමනම් රටක් වශයෙන් ගත්තත්, ගමක් වශයෙන් ගත්තත්, නිවසක් වශයෙන් ගත්තත්, පෞද්ගලිකව Tamanගේ ජීවිතය ගැන සලකා බැලුවත්, ගිහියෙක් පිළිබඳව කල්පනා කළත්, පැවිද්දෙක් පිළිබඳව කල්පනා කළත් ස්ත්‍රියක් පිළිබඳව පුරුෂයෙක් පිළිබඳව කල්පනා කළත් මේ කාරණය කොයිතරම් දුරට අපේ ජීවිතයට ප්‍රායෝගික වටිනාකමක් තියනවද කියන බව අපි මොහොතක් සිතා බලන්නට වටිනවා. අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන් කැමති වෙන්නේ අනුන්ව පාලනය කරන්න. හැම කෙනෙක්ම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අනුන්ව හික්මවන්න, අනුන්ව මැඩපවත්වන්න, Taman කැමති විදිහට අන් අය ක්‍රියා කරනවා දකින්නට. ඒ විදිහෙන් নিরතුරුවම අනුන් පාලනය කරන්නට උත්සාහ කරන මම මාව පාලනය කරගන්නට කොයිතරම් උත්සාහයක් මේ ජීවිතය තුළ අරන් තියනවද කියලා කෙනෙකුට මොහොතක් තමා දෙසට හැරිලා ආවර්ජනා කරන්නට පුළුවන් නම් එයම යථාර්ථයේ දකින්නට හොඳ මඟක් වෙනවා. රටක් වශයෙන් ගත්තයින් පස්සේ බාහිරින් අපට පැමිණෙන උවදුරු මැඩ පවත්වන්නට බොහෝ දෙනා එකට ඒකරාශී වෙලා ක්‍රියාත්මක වෙනවා. එහෙම කරන්නට සමගිය තියනවා නම් පුළුවන්. බාධාවක් නැහැ. ඒ සමගි සම්පන්නව සියලු දෙනාම එකතු වෙලා අනුන් පරද්දලා අනුන් ජයග්‍රහණය කරන්නට එහෙම නැත්නම් Taman ජයග්‍රහණය කරන්නට ක්‍රියාත්මක වුණත් පෞද්ගලිකව තම තමන් පිළිබඳව කල්පනා කළොත් තමන්ට කොච්චර සවියක් තියනවද බලයක් තියනවද තමන් පාලනය කරගන්න. අන්න එපමණට රටක අභිවෘද්ධිය සිද්ධ වෙනවා. ගමක් වශයෙන් ගත්තයින් පස්සේ ගමක ප්‍රභූන් ඉන්නවා, ගම් මුලාදෑනින් ඉන්නවා, ඒ වගේම වර්තමාන කාලයේ හැටියට නොයෙකුත් නිලධාරීන් පවතිනවා. එබඳු අය නිරන්තරයෙන් උත්සාහ කරනවා ගමක් හදන්නට, ගමක් පාලනය කරන්නට, අන්න ඒක හොඳ නරක කියා දෙන්නට ඒක වටින දෙයක්. නමුත් අපි අපේ මනස පාලනය කරගන්නට අපේ සිතුවිලි අපේ වචන පාලනය කරගන්නට අපි කොයිතරම් දුරට උත්සාහවත් වෙනවද අන්න එපමණට ගමක් අර්ථවත් වෙනවා ගමක සාමකාමීව යහපත් මනුස්ස ප්‍රජාවක් ගොඩනගන්නට ඒ ආදර්ශය ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම නිවසක් ගත්තහම ආයතනයක් ගත්තහම මේ හැම තැනකමත් මෙහෙමයි. මව හෝ පියා හෝ දරුවන් පාලනය කරන්නට දරන වෙහෙසේ ප්‍රමාණයට තමන් පාලනය වෙන්නට උත්සාහවත් වෙනවද? ඒ වගේම දරුවන් මව්පියන් පාලනය කරන්නට උත්සාහ දරන තරමට තමන් පාලනය වෙන්න උත්සාහ කරනවද? බිරිඳ සැමියා පාලනය කරන්නට උත්සාහ දරන තරමට සැමියා බිරිඳ පාලනය කරන්නට උත්සාහ දරන තරමට තම තමන් පාලනය වෙන්නට යම් මොහොතක උත්සාහයක් දරනවද? අන්න ඒ දරන ප්‍රමාණයටයි පවුලක් අර්ථවත් වෙන්නේ සමගි සම්පන්න වෙන්නේ ඵලදායක වෙන්නේ ඒ වගේම යම් ආයතනයක් ගත්තත් නිලධාරීන් වශයෙන් අන් අය පාලනය කරන්නට අන් අය මෙහෙවන්නට යම්තා ක්‍රියාත්මක විය හැකි නමුත් තම තමන් පාලනය වෙන්නට කොතෙක් උත්සාහ දරනවද ඒ තරමට ඒ ආයතනයේ ඵල දරනවා නමුත් යම්කිසි කෙනෙක් අනුන් පමණක්ම පාලනය කරමින් Tamanගේ පාලනය පිළිබඳව නොසිතනවද? එබඳු රටක් විනාශයේ පිණිසම ගමන් කරනවා. එබඳු ගමක් ඕනෝන් ભેද බින්න වෙලා මහත් වූ විනාශයකටමපත් වෙනවා. එබඳු නිවසක්, එබඳු ආයතනයක් තුලින් අපට කවමදාකවත් යහපතක්, અભිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක් වශයෙන් අන් අය සකසන්නට අන් අය පාලනය කරන්නට උපදෙස් දෙන එක ක්‍රියාත්මක වෙන එක වරදක් නොවේ. නමුත් ඒ උත්සාහයේ යථාර්ථයක් බවට පත් වෙන්නට නම් තමන් තමන් පාලනය කරගන්නට දැන හඳුනා ගන්නට ඕනේ. අත්තාන මේව පතමං පතිරූපේ නිවේසේ අතහනිය මනුසාසෙය නකිලිසෙය පඬිතු බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුන්ට උපදෙස් දෙන්නට පෙර අනුන් පාලනය කරන්නට පෙර අනුන්ව මෙහෙවන්නට පෙර අනුන්ව ශික්ෂණය කරන්නට පෙර තමන් පාලනය වෙලා ඉන්න. ඒ අනුන්ට දෙන උපදේශය තුල තමන් පිහිටා සිටින්න. එහෙම වුණොත් කවදාවත් ඒ පඬිතයා අන් අයගේ නිග්‍රහයටපත් වෙන්නේ නැහැ. තමන් නිවැරදි පාලනයක් තුල පිහිටන්නේ නැතිව තමන් ශික්ෂණයක් තුල පිහිටන්නේ නැතුව තමන් තමන් තුල සංයමය ගොඩනගා ගන්නේ නැතිව අන් අයට උපදෙස් දෙන්නට ගියොත් අන් අය මෙහෙවන්නට ගියොත් අන් අය පාලනය කරන්නට ගියොත් එබඳු තැනැත්තා අන් අයගේ නිග්‍රහයට අපවාදයට අපහාසයට ලක් වෙන එක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සනාතන ධර්මතාවය අපි කාටත් පොදු ධර්මතාවය. ඒ නිසායි මා මුලින්ම සඳහන් කළේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි කාටත් අපේ ජීවිතයේ දිහා ආපහු හැරිලා බලන්නට සුදුසු මඟක් මේ ගාථා ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේ හෙළිපෙහෙළි කරලා තියෙනවා. වසරක් ගත වෙලා අලුත් වසරක් උදා වෙලා සම්මත වශයෙන් අපි නව වසරකට පාතබලා තියෙනවා. මෙබඳු අවස්ථාවක ගෙවි ගිය වසර ඊට පෙර වසර අපේ ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව අපි හිතුවේ ක්‍රියා කළේ කොහොමද? ඒ වගේම මම මම පිළිබඳව කොහොමද හිතුවේ කල්පනා කළේ? මම කළ කී දේවල් කොයිතරම් දුරට අර්ථවත් වෙලා තියෙනවද? ඒ වගේම මම කළ කී දේවල් කොයිතරම් දුරට අනර්ථයේ පිණිස හේතු වෙලා තියෙනවද මගේ හෝ අන් අයගේ අයහපත පිණිස යමක් හේතු වෙලා තියෙනවා නම් ඒ මා තුලින් සිද්ධ වෙලා තියෙන්නේ හොඳක් නෙවෙයි යහපතක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුව මුල් කරගෙන එක් අවස්ථාවකදී ඊට වටිනා දේශනාවක් කරනවා කොහොමද අපි හොඳ නරක විනිශ්චය කරගන්නේ න අත්ත්‍බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති න උභයබ්‍යාබාදාය සංවත්තති කියන වචන වලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමක් හොඳයි කියලා නිවැරදි කියලා අපට විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ ඒ තමන්ට අනර්ථයේ පිණිස නොපවතින්නට ඕන. ඒ අනන්ත අනර්ථයේ පිණිස නොපවතින්නට ඕන. Tamanටත් අනුන්ටත් අනර්ථයේ පිණිස නොපවතිනවා නම් යහපත පිණිස පවතිනවා නම් හිත වැඩ පිණිස පවතිනවා නම් අන්න ඒ බඳු දේ ලෝකේ යහපතයි නිවැරදි දෙයි සුදුසු දෙයි කියලා අනුමත කරන්නට පුළුවන් අපි හැමදිනාටම සමාදම් වෙන්නට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඒ නිසා අපි ටිකක් මොහොතක් හිතා බලන්නට ඕන මේ ලැබූ අලුත් අවුරුද්ද තුල අපට අපේ සිතුවිලි තුළින් ලෝකයට හානියක් නොවි ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? අපි කතා කරන වචන වලින් Tamanගේ ගෞරවය කෙලෙසෙන්නේ නැති වෙන්නට අන් අයගේ විනාශය ඇති නොවන හැටියට අපට අපේ වචනේ පාලනය කරගන්නට පුළුවන්ද? ඒ වගේම අපට පුළුවන්ද අපි කරන ක්‍රියාව මගේ විනාශය පිණිස හේතු නොවි අන් අයගේ විනාශය පිණිස හේතු නොවි පවත්වන්නට? අන්න එපමණට මම අලුත් අවුරුද්ද තුල ජයග්‍රහණය කළා කියලා සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන වෙන්නේ පින්තුනේ අපට අපේ සිතුවිලි හඳුනා ගන්නට බැරි වෙනකොට අපේ සිතුවිලි ආවේගකාරී වෙනකොට එබඳු කෙනෙකුගේ මනසින් එහෙම නැත්නම් මුවින් පිට වෙන වචනය අන් අයටත් හානිදායක වෙනවා. අපේ මනස කිලිටි වෙනකොට අපේ මනස දූෂ්‍ය වෙනකොට අපේ මනස අඳුරු වෙනකොට අපේ මනස manussත්වයෙන් පරිහානියටපත් වෙනකොට ඒ බඳු පුද්ගලයෙකුගේ මුවින් Tamanටවත් අනුන්ටවත් යහපත් වදනක් පිට වේවිය කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම අපේක්ෂා කරනවා නම් ඒක හිස් ප්‍රලාපයක් විනා ධර්මානුකූලව හේතුඵල යුක්ති සහගතව එය සිදු නොවිය හැකියි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වචනය පිළිබඳව පාලනය තියෙන්නේ තමන්ට අනුන්ට වැඩදායකද අවැඩදායක වෙනවද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ සිතුවිලි ඒ සඳහා ප්‍රධාන කාරණයක් වෙනවා. ඒ වගේම තමන් සිතන ආකාරයටයි තමන් ක්‍රියාත්මක වෙන්නේ. මේ ලෝකයේ තුල අපි කොයි තරම් දුරට අපි කරන කියන දේ අන් අයට වසන් කරන්නට උත්සාහ කළත් සෝබා ධමයට වසන් කරන්නට පුළුවන් සමතෙක් జగතෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. සෝබා ධම යනු පුද්ගලයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙකුත් නෙවෙයි. එය හේතුඵල ධර්ම સિદ્ધාන්තයයි. එයට පටහැනිව, එයට විරුද්ධව, එයට නොපෙනෙන ආකාරයට යමක් කරන්නට සමතෙක් සම්මා සම්බුදවරු ඇතුළු කොට මේ විශ්වයේ කිසිදාක පහළ වෙන්නේ නැහැ පිළිතුරේ. ඒ නිසා අපි හඳුනා ගන්නට ඕන අපි සිතන දේහි ඵලයයි ආපසු අපි වෙත එන්නේ. අපි කියන දේහි ඵලයයි ආපසු අපි වෙත පතිත වෙන්නේ. අපි කරන ක්‍රියාවෙහි ප්‍රතිඵලයයි නැවත ආපසු අපි මත ඇද වැටෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් යම් බීජයක් වපුරනවද ඒ බීජයට සුදුසු අස්වැන්න තමයි ඒ තනත්තා නෙලන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං යම් කිසි කෙනෙක් උඳු වැපුරුවොත් ඒ තනත්තා අමු මෙනෙහි ලබන්නේ නැහැ උඳු පමණයි ලබන්නේ යම් කෙනෙක් අමු මෙනෙහි වැපුරුවොත් ඒ තනත්තා උඳු ලබන්නේ නැහැ අමු මෙනෙහි පමණයි ලබන්නේ ඒ නිසා වැපුරු දෙහි අස්වැන්න Taman වෙත ලැබෙනවා කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං හොඳ දේ කරන කෙනා හොඳ ප්‍රතිඵල ලබනවා නරක කරන කෙනා නරක ප්‍රතිඵල ලබනවා. නමුත් මේ මිනිසුන්ට තරමක් අර්බුදකාරී දෙයක් වෙන්නේ මේ හොඳ නරක ප්‍රතිඵල දකින්නට යම් කලක් ගත වෙන නිසා. ඒ නිසා බොහෝ දෙනා කියනවා අපි කොච්චර හොඳ කළත් අපට හොඳ ප්‍රතිඵල නැහැ. අර නරක කරන මිනිස්සුන්ට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. කොහොමද එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වී වපුරලා පහුවදාට දෑකැත් අරගෙන ගියාට ගොයන් කපන්නට පුළුවන් කමක් නැහැ. ඒ වපුරපු දේ වැඩෙන්නට අස්සනු ලැබෙන්නට යම් කලක් ගත වෙනවා. එතකන් සමහරට කුසගින්නේ ඉන්නට වෙන්නත් පුළුවන්. නමුත් එහි අස්වැන්න ලැබෙනකොට ඒ තනත්තා තෘප්තිමත් වෙනවා සතුටු වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් වපුරන්නේ නැතුව තියෙන වීතික සියල්ලම gedara තියාගෙන ගෙදර ඉඳගෙන කාලා බීලා සුවසේ ජීවත් වුණොත් ඒ ටික අනුභව කරන තෙක් ඒ තැනත්තා සතුටු වෙනවා. නමුත් නැවත Tamanට අත්විඳින්නට දෙයක් නැති නිසා ඒ තැනත්තා නැවත දුකටපත් වෙනවා. නමුත් මේ කෙටි කාලය දිහා සංසන්දනය කරලා බලනකොට වපුරන් නැතුව Tamanගේ සුඛ විහරණය සඳහා පමණක් ආත්මාර්ථකාමීව භුක්ති විඳින තැනත්තා සුවසේ ඉන්නවා වගේ කෙනෙකුට පෙනෙන්නට පුළුවන්. නමුත් ඒ තනත්තා Tamanගේ විනාශයත් ඇති කරගන්නවා අනුන්ගේ විනාශයත් ඇති කරනවා. යම්කිසි කෙනෙක් වපුරනවා නම් තරමක වෙහෙසක් පීඩාවක් ලබන්නට සිදු වුණත් ඒ තනත්තා Tamanගේ යහපතක් සිද්ධ කරගන්නවා අනුන්ගේ යහපතක් සිද්ධ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තම තමන්ගේ සිතුවිලි මේ සමාජයට අපි වපුරනවා අපේ වචන අපේ ක්‍රියාවන් හැටියට අපේ චේතනාවන් මේ පරිසරය හරහා අපි වපුරනවා මේවා වසන් කරන්නට අන් අයගෙන් සංගපා තබා ගන්නට අපි කොයිතරම් වෙහෙස මහන්සියක් ගත්තා වුණත් සබා දහමට වසන් කරන්නට බැරි නිසා හේතුවට අදාළ ඵලයක්ම ඒ තනත්තා වෙත යම් දිනක ඒකාන්තයෙන් පතිත වෙනවා ඒ නිසා පින්නතුනේ අපි මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද තුල තරමක් නුවණින් සිතා බලන්නට ඕන අපේ ජීවිතය පිළිබඳව නිවසක් වශයෙන් ගමක් වශයෙන් ආයතනයක් වශයෙන් රටක් වශයෙන් අපි කරන කියන දේවල් අපි සිතන දේවල් අපේ යහපත වෙනුවෙන් මම සිතුවද අන් අයගේ යහපත වෙනුවෙන් මම සිතුවද අපේ යහපත වෙනුවෙන් මගේ යහපත වෙනුවෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මම ක්‍රියාත්මක වුණාද වචන හැසිරෙව්වද එපමණකට ප්‍රතිඵලය රටක් වශයෙන් ගමක් වශයෙන් ආයතනයක් වශයෙන් නිවසක් වශයෙන් ලබන්නට සිද්ධ වෙනවා මේ සියල්ලෙහි මූලික ඵලය අදාළ පුද්ගතය පුද්ගලයා වෙත ඒකාන්තයෙන් පතිත වෙනවා ඒ නිසා පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට ගොනා පසුපස යන කරත්තරෝදේ වගේ දුක් දෙමින් තමයි මේ කර්ම විපාකය තමා පසුපස ඇදී එන්නේ. ඒ නිසා අපි උත්සාහ කළ යුත්තේ ඒබඳු දුක්ඛ විපාක අපි වෙත ගෙන්නා ගන්නට නොවේ යහපත් වූ සැප විපාක ළඟා කර ගන්නට. නමුත් යම්කිසි පුද්ගලයෙක් ඒ ආකාරයෙන් Tamanගේ සිතුවිලි විනාශ කර ගන්නවා නම් ඒ තනත්තා අනත්ත්‍ය කරගන්නේ Tamanට විතරක් නෙවෙයි. හැබැයි ඒ තනත්තා හිතන්නට පුළුවන් මම ලොකු ජයග්‍රහණයක් කළා මම අනුන්ට මෙබඳු මෙබඳු දේ කළා මම කිසි කෙනෙක් නොදන්නා වුණාට මෙහෙම කරලා අද මා සුවසේ ජීවත් වෙනවා කියලා ඒ තනත්තා හිතන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අනුන්ගේ විපත පිණිස සිතනවද ක්‍රියාත්මක වෙනවද ඒ තනත්තා මූලං කනති අත්තනෝ මුලින්ම Tamanගේ මුල සිඳ ගන්නවා Tamanගේ මුල සිඳ ගන්නකොට තමනුත් විනාශ වෙනවා. ඒ තුලින් අන් අයගේත් විනාශය, අන් අයගේත් යහපත ඇහිරිලා ගිහිල්ලා විශාල වශයෙන් පරිහානියක් හැම දිනාටම අත්පත් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා පින්නතුනේ මේ මනසේ ජනිත වෙන්නා වූ හැඟීම් අයහපත් චේතනාවන්, දූෂ්‍ය සිතුවිලි වසංගතයක් වගේ මේ සමාජය තුළ පැතිරිලා ගිහිල්ලා Tamanටත් ලෝකයටත් අවැඩ සලසන්නේ. පහුගිය කාල වකවානුවල අපි විශේෂයෙන්ම දුටුවා මුහුද ගොඩ ගැබීම තුළින් මේ සබා දහම මිනිසුන්ට එරෙහි වුණේ කුමක් නිසාද? ඒ වගේම මේ මේ කාල වකවානුව වෙනකොට මේ සමාජය තුළ ස්වභාවික විපත් හදිසි අනතුරු බහුල වෙලා තියෙන්නේ කුමක් නිසාද මේ මිනිසුන්ගේ සිතුවිලිවල දූෂිත භාවය ඒ ආකාරයෙන් Taman වෙතත් අනුන් වෙතත් මහත් වූ විනාශයක් ඇති කරන්නට සමත් වෙලා තියෙනවා. මේ தත්ත්වය තරමක් හෝ පාලනය කරනවා නම් කල හැක්කේ මිනිසුන්ගේ සිත් සතන් වලටම පමණයි පිනතුනේ. මිනිසා විසින්ම ගොඩනගන්නා විනාශය මිනිසා විසින්ම වෙනස් කරනවා විනා අන් කෙනෙකුට ඒ කල නැහැ ඒ නිසා යුද පිටියකදී තව බොහෝ දෙනා පාලනය කරලා ජයග්‍රහණය කරනවට වඩා යම්කිසි කෙනෙකුට ස්ත්‍රියකට හෝ වේවා පුරුෂයෙකුට හෝ වේවා ගිහියෙකුට හෝ වේවා පැවිද්දෙකුට හෝ වේවා Tamanගේ සිතුවිලි පාලනය කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා මුළු මහත් සමාජයටම અભයදානය දුන්නා වෙනවා මුළු මහත් සමාජයටම යහපතක්ම සිද්ධ කළා වෙනවා ඒ වගේම Tamanගේ මෙලවට පරලවට ඒ තනත්තා මහඟු යහපතක් කරගත්තා වෙනවා එලව මෙලව දෙපාර්ශ්වයේම ජයග්‍රහණය කරන්නට සමත් වූ ඒ තනත්තා හැබෑම වීරෝධාරයෙක් හැටියට හැබෑම ජයග්‍රහණය කළ පුද්ගලයෙක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ ගාථා ධර්මය මා මුලින් සඳහන් කළා කුණ්ඩල කේසී නැමැති කාන්තාවක් මුල් කරගෙනයි දේශනා කළේ කුණ්ඩල කේසී නැමැති තරුණ කාන්තාව සිටු දියණියක්. ඇය 16 වැනි වියේදී බොහොම රූමත් තරුණියක්. බොහෝ සැප සම්පත් තිබුණා. නමුත් ඇය කාමයට බොහොම ලොල්ව හිටියා. ඒ නිසා කවදාද Tamanට කැමති වෙන Tamanගේ සිතෙහි පරිසි පුරුෂයෙක් තෝරාගන්නේ කියලා ඇය කල්පනා කළා. මව්පියන් විසින් කුලයට, ධනයට, ස්වභාවයට, රූපයට ගැලපෙන තැනකින් යෝජනාවක් කරලා ආවාහ විවාහ කර දෙන්නට සූදානම් කරගෙන හිටියා. මේ අතරතුරේ යම් බරපතල වරදකට හසු වුණු සොරෙක් වදමල් දාලා වද බෙර වයමින් මරණීය දණ්ඩණය දෙන්නට හිසගසා දාන්නට ඒ හිසගසා දමන තැනට අරගෙන යනවා. අර කුණ්ඩලකේසේ උඩුමහන් තලයේ ඉඳලා මේ පුරුෂයා අරගෙන යන ආකාරය බලාගෙන හිටියා. ඒ තනත්තාගේ හැඩි දැඩි රූප විලාසය නිසා ඇයට ඔහු කෙරෙහි යම්කිසි හැඟීමක් ඇති වුණා. ඒ නිසා ඇය කල්පනා කළා මට විවාහ කරගන්නවා නම් මෙන්න මේ වගේ නිර්භීත හැඩි දැඩි පුද්ගලයෙක්ම විවාහ කරගත යුතුයි කියලා. ඒ නිසා මව්පියන්ට කිව්වා මට වෙනින් විවාහයක් එපා විවාහ කරලා දෙනවා නම් අන්න අර පුද්ගලයයි අවශ්‍ය වෙන්නේ. මව්පියෝ කියනවා දියණියනි ඔබ මොනවද මේ කියන්නේ? අපි කොහොමද ඒබඳු චෞරයෙකුට ඔබ විවාහ කරලා දෙන්නේ? ඒ නිසා අපි මේ කරන යෝජනාවට කැමති වෙන්න ඔය විකාර අදහස අතහැරලා දාන්නට කියලා මව්පිය උපදෙස් දුන්නා. නමුත් මව්පියන්ගේ වචනය එය මායිමකට ගත්තේ නැහැ. මට ඒ පුරුෂයා ලබා නොදෙනවා නම් මමත් සිය දිවිනසා ගන්නවා කියලා දිවිනසා ගන්නට උත්සාහ කළා. එතනදී තමන්ගේ දියණියගේ ජීවිතය රැක ගැනීම හැම දෙයකටම වඩා වටින නිසා මව්පියෝ අර වදදෙර වයමින් හිසදසා දාන්නට අරන් යන රාජපුරුෂයින්ට මුදල් අල්ලසක් හැටියට දීලා අර චෞරයාව අර සොරදෙටුවාව මරණයෙන් නිදහස් කරගත්තා. නිදහස් කරලා තමන්ගේ දියණියට විවාහ කරලා දුන්නා. නමුත් මේ කාන්තාව අර පුරුෂයාට මේ තරම් ඇලුම් කළාට ඒ පුරුෂයා චෞරයෙක් නිසා සොරකමට බැඳුණු මනස නිසා මේ බිරිඳ කෙරෙහි සෙනෙහසකින් කටයුතු කරනා වෙනුවට කොයි මොහොතේද ඇය සතු ස්වර්ණාභරණ ආදී සොරකම් කරගෙන මෙතනින් පැනගන්නේ කියලයි ඔහු කල්පනා කළේ. එහෙම කල්පනා කරලා ඒ සඳහා ඊටාම සුදුසු සිතුවිල්ලක් එහෙම නැත්නම් සැලසුමක් ඔහු විතින් නිර්මාණය කළා. ඔහු දිනක් Tamanගේ බිරිඳට කතා කරලා කියනවා මම අසවල් දිනේ හිසගසා දාන්නට රැගෙන යද්දී අර පෙනෙන කන්දේ පර්වතයේ වැඩ සිටින దేవතාවුන්ට මම බාරයක් වුණා. මගේ ජීවිතය ආරක්ෂා කරලා දුන්නොත් මම මෙබඳු මහා පූජාවක් කරනවායි කියලා මම මේ దేవතාවට පොරොන්දු වුණා. ඒ නිසා අද මගේ ජීවිතේ රැකිලා තියෙනවා අපි ඒ පොරොන්දුව ඉටු කරන්නට යමු කියලා Tamanගේ බිරිඳට කිව්වා සියලු ආභරණ වලින් සැරසිලා කැවිලි පිබිලි ආදී සකසාගෙන දිනයක් වෙන් කරගෙන ඒ පූජාව නිම කරන්නට කන්ද මුදුනට යන්න. අදාළ දිනේ පැමුණුණා Tamanගේ ස්වාමියාගේ කීම පරිදි සෑම දෙයක්ම පිළිල කරගෙන ස්වර්ණාභරණයෙන් සැරසිලා කුණ්ඩල කේසියත් එදා ඒ මහා පර්වතයේ මුදුනට ගිය විටයි දැනගත්තේ Tamanගේ ස්වාමියාගේ සැලසුම උනේ Taman ඝාතනය කළා ආභරණ ටික ගන්නට විනා වෙනත් දෙයක් නොවේ කියන බව. නමුත් ඇයට කර කියා ගන්නට දෙයක් නැහැ. යාඥා කළා, හඬා ගලපුණා, මාව මරන්නට එපා, මේ ආභරණ සියල්ලක්ම ඔබ ගන්න. නමුත් ඔහු ඒට කැමති වුණේ නැහැ. ඔහු පැහැදිලි කළා ඔබ නොමතා මේ ආභරණ ගත්තොත් ඒ තුලින් මට මහත් වූ නපුරක් සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔබ මරලාමයි මේ ආභරණ මා සතු කරගන්නේ. කාන්තාවක් වුණත් සැනකින් ඇයට Tamanගේ ජීවිතය ගලවා ගන්නට සියුම් නුවණක් පහළ වුණා. ඒ නිසා ඇය කියනවා ස්වාමීනි මට නැවත ඔබතුමන් දකින්නට ස්පර්ශ කරන්නටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවසාන වතාවට ඔබ වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරලා සිප වැළඳගෙන ගරු බුහුමන් දක්වන්නට මට අවකාශ ලබා දෙන්නට කියලා. අර සරදටුවා Tamanගේ අභිමතාර්ථයේ දැන් දැන් ඉටු වෙනවාය කියන ස්වභාවය නිසා ඒින්ම උන්මත්තක වෙලා සිටියා විනා ඇය කුමක් කරන්නට යනවාද කියන එක ගැන එතරම් සැලකිල්ලක් තිබුණේ නැහැ. ඒ නිසා කුණ්ඩල කේසිය වට කිහිපයක් ඒ පුරුෂයා වටා ප්‍රදක්ෂිනා කරලා පිටුපසින් ගිහිල්ලා අර පුරුෂයාව ගලෙන් පහලට තල්ලු කළා. පුරුෂයා ගල පහලට වැටලා මිය ගියා. ඇය කාමයේ තියෙන ආදීනවත් ජීවිතයේ තියෙන નિસරු බවත් තමන් ඇලුම් කරන දේ තමන්ට නොලැබී ගිය එකේ චිත්ත පීඩාවක් නිසා පසුව පරිබ්‍රාජික ආරාමයකට ගිහිල්ලා පරිබ්‍රාජිකාවක් හැටියට පැවිදි වුණා. තමන්ගේ ගුරුවරුන්ගෙන් ඕනෑ කෙනෙක් සමග තර්ක විතර්ක කළ හැකි වාද ඉගෙනගෙන ඇය මුළු දඹදිව් තලයේම බොහෝ දිනාට අභියෝග කළා මා සමග වාද කරන්නට හැකි කෙනෙක් මා වෙත එන්නට කියලා. ඇය ඒ සඳහා උපයෝගී කරගත්තේ කඩාගත්තු ජම්බුවත්තක් වැලි ගොඩක හිටවනවා මේ මා සමග වාද කරන්නට සමර්ථයෙක් සිටිනම් මේ ජම්බුවත්ත ඉවත් කෙරේවා යමෙක් මේ ජම්බුවත්ත ඉවත් කරයිද ඔහු හෝ ඇය අනිවාර්යෙන් මා සමග වාද කළ යුතුයි කියලා ඇය ප්‍රකාශයටපත් කළා දිනක් මේ විදිහේ වැලි ගොඩක ජම්බුවත්තක් ගසා තියෙන මොහොතක සරියුත් මහරහතන් වහන්සේ පිළිසිඟා වඩිනවා ඒ මග දෙපස හිටපු තරුණයින් කිව්වා ස්වාමීනි අසවල් පරිබ්‍රාජිකාවයි මේ වැලිගොඩේ ජම්බුවත්ත ගහලා ගියේ. ඇය සමග වාද විවාද කරන්න කිසිවෙක් නැති බවයි ඇය පුරසාරම් දොඩවන්නේ. ස්වාමීනි ඔබ වහන්සේට හැකිනම් වාද කරන්නට අපි මේ ජම්බුවත්ත ඉවත් කරන්නම් කියලා කිව්වා. සරියුත් හාමුදුරුවෝ අභියෝගය පිළිගත්තා. අර තරුණයෝ ජම්බුවත්ත ඉවත් කළා. කුණ්ඩලකේසිය පැමිණිලා කවුද මේ ඉවත් කළේ කියලා අහලා සරියොත් මහරහතන් වහන්සේගේ අනිමයි මේ කලේ කියලා කිව්වට පස්සේ උන්වහන්සේ සමග වාද කරන්නට පටන් ගත්තා. අවසානයේ වාදයෙන් පෙරදිලා සරියොත් හාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා මේ සද්ධර්මයේ කෙරෙහි පැහැදිලා පරිත්‍රාජික භාවයෙන් නිදහස් වෙලා එය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් හැටියට පැවිද්ද උපසම්පදාව ලැබුවා. පැවිදි උපසම්පදාව ලැබලා බොහොම කෙටි කාලයකින්ම ඒ බොහෝ කොට ධම්ම සම්න්නට ගියෙත් නැහැ. ඒ වගේම අන්න ඒ කරන කියන විදිහේ ලෝකයට පේන කිසි දෙයක් කරන්නට ගියේ නැහැ. නමුත් බොහොම ටික කාලයකින්ම ඇයට පුළුවන් වුණා ජීවිතයේ අසාර්ථකත්වය දැකලා අසාරත්වය දැකලා යථාර්ථය අවබෝධ කරගෙන සියලු කෙලෙසුන් නිසා නිවන් අවබෝධ කරගන්න. මේ කාරණේ දැනගෙන භික්ෂුන් වහන්සේලා ධම්පදා මණ්ඩපේ සාකච්ඡාවක් ඇති කළා කතා බහක් ඇති කළා අහු මේ කිසිම දහම් පදයක්වත් නොඇසුවා වූ කුණ්ඩලකේසිය මේ තරම් ඉක්මනින් අරහත් ඵලයටපත් උනේ කොහොමද කියලා උන්වහන්සේලා සාකච්ඡා කළා. එතනට පැමුණා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ විමසනවා මා එන්නට පෙර නුඹලා කුමක් පිළිබඳව කතා කළේ? ස්වාමීනි අපි කතා කළේ මේ කුණ්ඩල කේසී භික්ෂුණිය බොහෝ කොට දහම් අසන්නෙත් නැතිව මේ තරම් ඉක්මනින් කොහොමද සියලු කෙලෙසුන් අසා අරහත්ත්වයටපත් උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බොහෝ කොට දහම් ඇසුආය කියලා පළක් නැහැ බොහෝ කොට දහම් ඇසීම නෙමෙයි ඵලදායක වෙන්නේ එක අර්ථවත් දහම් පදයක් හෝ අසලා එය ප්‍රායෝගිකව ජීවිතය තුළ ක්‍රියාවට නගනවා නම් අන්න ඒ තැනත්තායි ජයග්‍රහණය කරන්නේ යම් කෙනෙක් යුද පිටියක තමන්ට එරෙහි වෙන විරුද්ධවාදීන් දසලක්ෂයක් පරදවලා ජයග්‍රහණය කරනවට වඩා එසේ තමන්ගේ සිතුවිලි, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියාවන් හඳුනාගෙන ඒවා පාලනය කරගෙන තමන් ජයග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරමින් ඒ කුණ්ඩල කේසී නැමැති භික්ෂුණිය මූලික කරගෙනයි මේ දහම් කතාව එදා දෙවුරම් විහිරේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ. ඒ නිසා පින්නතුනේ අවුරුද්දක් ගෙවී ගිහිල්ලා අලුත් අවුරුද්දක් සම්මත වශයෙන් උදා වී පවතින මෙබඳු දිනයක අපිත් ටිකක් අපේ ජීවිතය ගැන ආවර්ජනා කරන්න වටිනවා. අපි ගත කළා වූ ජීවිතය තුළ ඉක්ම ගියා වූ වර්ෂ කිහිපය තුළ ඉක්ම ගියා වූ දින ගණන් තුළ අපට මතක තියෙන කාලය තුළ අපේ සිතුවිලි වචන ක්‍රියා අපි කෙසේ හැසිරෙව්වාද ඒවෙන් කොතෙක් දුරට අර්ථයක් වෙලා තියෙනවද කොතෙක් දුරට අනර්ථයක් වෙලා තියෙනවද ඒ අනර්ථයක් උනේ කුමක් නිසාද ඒ අර්ථය උනේ කුමක් නිසාද එහෙමනම් මේ ලැබුවා වූ නව වර්ෂය ඒ අනර්ථදායී සිතුවිලි වලින් අනර්ථදායී වචන වලින් අනර්ථදායී ක්‍රියාකාරකම් වලින් වැළකීලා තමන්ගේත් අනුන්ගේත් અભිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට මා තුළ යම් සවියක් තිබේදෝ කියලා තමන් පිළිබඳවම ආවර්ජනා කරලා ආත්ම ශක්තියෙන් යුක්තව manussත්වයේ හැබැයි පරමාදර්ශී භාවයෙන් තුල යුක්තව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් තමන් ලැබූ manussත්වයත් අර්ථවත් කරගන්නට මේ දහම් පදයම හැම දිනාටම උපකාර වේවි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ පින්වත් හැම දිනාම සිද්ධ කරගත්තා වූ සියලු කුසල් මේ ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දිනාටමත් ලංකා වාසී සෑම සියලු දෙනාටම තමන්ගේ ජීවිත පිළිබඳව නුවණින් කල්පනා කරලා තමන් පිළිබඳව යම් පාලනයක් ඇති කරගෙන තමන්ව ජයග්‍රහණය කරමින් තමන්ගේ නිවස ජය ගන්නට තමන්ගේ ගමක් වශයෙන් ගම ජය ගන්නට තමන්ගේ රටක් වශයෙන් රට ජය ගන්නට ඒක රාශී වෙන්නට සමගි වෙන්නට ක්‍රියාත්මක වෙන්නට යහපත් වූ ආකල්පයන් ගොඩනගන්නට සෑම සියලු දෙනාටම ශක්තිය ලැබේවා මේ ධර්ම ශ්‍රවණමේ කුසලය අපි හැම දිනාටම තමන් ජයග්‍රහණය කරමින් කෙලසුන් පරාජය කරමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ දදාල උතුම් නිවනින් සැනසීම